ඒ වචනය ඇත්තනම් අද අපිට මෙහෙම හම්බ වෙන එක බොරු වෙන්න වෙනව නේද? තේරුණාද මම කියපේ? අතීතේ නිරුද්ධ වෙලා කියලා කියපු වචනය ඇත්තනම් අතීතයේ තියනවා කියන මනස බොරු වෙන්න ඕනේනේ. අතීතයේ තියනවා කියන මනස හරිනම් අතීතේ නිරුද්ධ වෙලා කියන එක බොරු වෙන්න ඕනේනේ. නේද? අනාගතේ ඉපදිලා නැහැ කියන එක ඇත්තනම් අනාගතේ යම් යම් දේවල් කරන්න පුළුවන් කියලා අපිට හම්බ වෙන මනස බොරුනේ. අපිට හම්බ වෙන අනාගතේ කරන්න පුළුවන් කියලා හම්බ වෙන එක බොරු නම් අනාගතේ ඉපදිලා නැහැ කියන එක ඇත්ත වෙන්න ඕනේ. තේරෙනවද මේ කියන එක? දැන් අපිට තියෙන ප්‍රශ්නයක්. දැන් බුදුහාමුදුරන්ගේ වචන විශ්වාස කරනවද ඇත්තයි කියලා අපිට අපේ අත්දැකීම මේ දැන් හොඳට එළඹ සිටින දැන් අපිට එළඹ සිටින්නේ ඇත්තටම ඇත්තයි කියලා. ඇත්තටම අපේ ජීවිතේට එළඹ තියෙන ටික පිළිගන්නවද බුදුහාමුදුරන්ගේ වචනේ පිළිගන්නවද? උත්තරයක් දෙනවා දැන් අපිට. අපිට හම්බ වෙන්නේ දැන් ගියොත් ගෙදර යන්න පුළුවන්. ගෙදර තියෙනවමයි, ඒ අය ඉන්නවමයි කියන තැනකින් හම්බ වෙන්නේ. ඔන්න දැන් අපිට හම්බ වෙන එක. බුදුහාමුදුර දේශනා කරනවා අතීතය නිරුද්ධ වෙලා. එහෙම දෙයක් හොයාගෙන යන්න ඒව නෑ මුකුත් කියන එකක් පෙන්නනවා. දැන් බුදුහාමුදුරන්ගේ වචන පිළිගන්නවද? එහෙම නැතිනම් අපිට හම්බ වෙන දේ පිළිගන්නවද? ශ්‍රද්ධාව කියන එක එන්නේ උතෙන්ට. අපිට මෙච්චර සජීවී කළා මෙච්චර ඇති බවට හම්බ වුණත් දන්න බුදුහාමුදුරන්ගේ වචනේ වෙනස්කමක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළා නම් අතීතේ නිරුද්ධ වෙලා කියලා අනාගතයේ ඉපදිලා කියලා ඉපදිලා නැහැ කියලා වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. ඕකනම් ඇත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේකයි ඇත්ත. අතීතයේ ඇති බවට දැකපු අහපු දේවල් ඇති බවට දකින්න අහන්න දේවල් තියෙන බවට වර්තමානයේ නිත්‍ය බවට හම්බ වෙන දේ මේ බොරු. ඔහොම ඉන්න කෙනාට කියනවා මහණේ සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරගන්න කියනවා. දැන් මේ සත්‍ය අවබෝධ අවබෝධ කරගන්න කියලා මොකද්ද කිව්වේ? අතීතේ නිරුද්ධ වෙච්ච දේ නිරෝධ බව සාත් කරගන්න. අනාගතේ නූපන්න බව සාත් කරගන්න. වර්තමානයේ හටගෙන නැති වෙන බව සාත් කරගන්න. මොකද මේ මේ ඇත්ත අවබෝධ කරන්න කිව්වේ කාටද? මේ ඇත්ත තුල වාසය නොකරන කෙනාටයි. නැත්නම් ඉතින් ඇත්තව අපේ අපේ ජීවිතයේ හම්බ වෙන එක තුල ඇත්තක් තියෙනවා නම් අපි ওই තුන් කාලයේ තුල ඉඳගෙනනේ ඇත්ත ඇත්ත කිය ඇත්තක් හොයන්නේ. ওই තුල ඇත්තක් තියෙනවා නම් ඇත්ත අවබෝධ කරන්න කියලා වෙනම එකක් පනවන්නේ නැහැ. මම මේ බොහොම ගැඹුරු સિદ્ધාන්තයක් කියන්නේ. මම කියන ටික තේරෙයිද කියන එකයි ප්‍රශ්නේ. නමුත් මේ ටික කිව්වොත් තේරුනොත් අපිට ඇත්තටම ජීවිතේ අපි ජය ගන්නවා. ඒ කියන්නේ එදාට අපි සත්‍ය කියන එක දකිනවා. අපි සත්‍ය අවබෝධ කරන්න සත්‍ය අවබෝධ කරන්න කියලා උත්සාහවත් වෙනවා කතා කරනවා අපි සත්‍ය කියන්නේ මොකද්ද බොරුව කියන්නේ මොකද්ද කියලා දන්නේ බොරුව තුල අපි සත්‍යයක් දකිනවා ඒ කියන්නේ බොරුව තුල සත්‍යයක් කියන්නේ අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට තුන් කාලෙම ඇති බවට අපි අපිට හම්බ වෙන මේ තුලයි අපි ඇත්ත අවබෝධ කරන්න කියලා තායි උත්සාහවත් වෙලා තියෙන්නේ. නමුත් ඇත්ත කිව්වේ ඒකට නෙමෙයි බුදුහාමුදුරුවෝ. මේ හේතුඵල ධහම පෙන්වෙත් මම කිව්වේ ඒකයි ඉස්සෙල්ලා ස්කන්ධ ගැනවත් ඕගොල්ලෝ කරදර වෙන්න එපා. ඕවා එකක්වත් බලන්න කිව්වා නෙමෙයි. මේ අතීතයේ නිරුද්ධ වෙච්ච බවට අනාගතේ ඉපදුනේ නැති බවට වර්තමානයේ හටගන්න නැති වෙනවා කියලා ඕගොල්ලෝ කියන්නේ කොහොමද කියලා කවුරු හරි අහුවොත් මොකක් හරි පర్యాయ ක්‍රමයක් දෙන්න එපා උත්තරය. මෙන්න මේ පర్యాయ නිසායි අතීතයේ නිරුද්ධ වෙලා කියන්නේ. මේ ස්කන්ධයොත් ස්කන්ධයන්ගේ පටිච්ච සමුප්පන්න බව හේතුඵල ධහමක් දැකපු හිඳයි බුදුරජාණන් වහන්සේ බය නැතුව සිංහනාද කරන්න පිරිසුමද අතීතයේ නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බද්දේ කරත් කියලා සූත්‍රයක් තියෙනවා. අතීතං නාන්ව අගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහිනං තං අපත්තං චනාගතං පච්චුප්පන්න යේ ධම්මේ තත්ත තත්ත විපස්සති අසංහිරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රුවේ කියලා. අතීතය අනුව යන්න එපා අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි? යදතීතං පහින යම් අතීතයේ තියෙන ප්‍රහින වෙලා. තං අපත්තංච අනාගතං. අනාගතය පැමිණලා නැහැ. පච්චුප්පනේ ධම්මේ තත්ත තත්ත විපස්සති. වර්තමාන ධර්මයන් ඒ එතන බලන්න. ඉස්සෙල්ලා හොඳට සත්‍ය අසත්‍ය දෙක තෝරගන්න. ඒකයි මේකට සත්‍ය අනුලෝමික ඥානෙ සත්‍ය ඥානෙ පිහිටනවා මෙතෙන්ට આવොත්. ඉබේම ඒ කියන්නේ දැන් අපි සත්‍ය අවබෝධ කරන්න සත්‍ය අවබෝධ කරන්න කියලා කිව්වට අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා අදහසක් තියෙනවා මිසක මං කියන එක තේරෙනවද? ඇත්තටම අපේ ජීවිතේ මෙන්න මෙතෙන්ට යන්නයි ඔය කියන්නේ නේද කියලා දැකලා තියෙනවද අපි? සත්‍ය අවබෝධ කරගන්න නම් අපි යන්න නම් ඒතන දැකලා තියෙන්න බෑ. අපි කියමු මහත්යට මම කියනවා මේ කොහේ හරි ඒ කියන්නේ අනුරාධපුරයට යන්න කියලා. යන්න නම් ඉස්සෙල්ලා අහලා හරි අනුරාධපුරය කියලා එකක් තියෙනවා. ඒකට යන්නේ මෙහෙමයි කියන දැනුම තිබුණොත් එපා යන්න. නැත්තම් තල්ලු කෙරුවට අනුරාධ මම ඕව ගැන මුකුත් විස්තර කරන්නේ නැතුව මෙතුන් තල්ලු කෙරුවා කියලා මහත්තයා අනුරාධපුරිය වෙයිද? අනුරාධපුරයක් තියෙනවා. ඒකට යන්නේ මෙහෙමයි. ඒ හින්දා යන්න කියලා කිව්වොත් නම් යයි. අනුරාධපුරේ තියෙනවා කියලා වචනයක් හරි කිව්වොත් අනුරාධපුරය ගැන දැනුමක් එයි. ඔහොම වචන මුකුත්ම නොකිය. මෙතන ගේට්ටුවෙන් එහාට මහත්තයා යවනවා මම හිතේ තියාගෙන අනුරාධපුරය යන්න කියලා. යයිද? යවෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්නයි කියලා සත්‍ය කියන එකක් මොකද්ද කියලාවත් දන්නේ නැතුව අපි සත්‍ය අවබෝධ කරන්න කියලා යනවා. කොහටද යන්නේ? තේරෙනවද මේ කියන එක? ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරන්න කියලා කියන්නේ මෙන්න මේකයි සත්‍ය. මෙන්න මෙතෙන්ට යන්න කියලා කියන්නේ. මෙන්න මේකයි කරන්න ඕනේ කියන කාරණාව තේරෙන්න ඕනේ අපිට. සත්‍ය හැටියට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මොකද්ද? ඔය ධම්මට්ටි ඥානය කියන එකෙන් ওই වචන වලට බය වෙන්නට එපා. ධම් කරුණ වල මේ ස්කන්ධයන්ගේ ඊතා සිවුම් ස්වභාවයේ රූපයේ ස්වභාවයේ රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා කියන එක ඒ රූපය නැති වෙනකොට නාම ධර්ම නැති වෙනවා කියනකොට එතකොට දිත්තේ දිත්තමත්තන් කියලා ওই ඔක්කොම පෙන්වනනම් පෙන්නුවේ අතීතය නිරුද්ධ වෙනවා කියන එක පෙන්වන්න. ඒ දිත්තේ දිත්තමත්තන් දැකීම දැකීම අපමණයි කියනකොට එහෙනම් අතීතය දැකපු දෙයක් නෑ දැන් නෑ නේද කියන එක කියන්නේ මේ එන්නේ. සුතේ සුතමත්තන් කියලා කියන්නේ එහෙනම් කලින් ඇහුණ එක දැන් තියෙනව නෙමෙයි නේද කියන මේ නුවණ පුරවන්නයි එන්නේ. මිසක වෙන මොකුත් නෙමෙයි. එතකොට ඔය කරුණු ටිකෙන් ඒකයි මම කිව්වේ ඕකට බය වෙන්න එපා මම ගැඹුරුයි කියලා කිව්වට ඔය ගැඹුර නෙමෙයි අන්තිමට කියන්නේ අපේ ජීවිතේට හම්බ වෙන්නේ නුවණක් තියෙන කෙනාට බොහොම චූටි තැනක් අල්ලගන්න තියෙන්නේ. මේ මහ විශාල පරයයකින් අපි විස්තර කරලා තියෙන එක තැනක්. 84000ක් ධර්මස්කන්ධයකින්ම තථාගතයන් වහන්සේ විස්තර කෙරුවේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැතින ඕකයි ඇත්ත. ඔය බව සාත් වෙලා නැති කෙනා ඕක සාත් කරගන්න කියන එකයි කිව්වේ. දැන් ඔය ටික ඇත්ත වුණා නම් බුදුරජාණන් වහන්සේ අපි අදහනවා කියලා කිව්වේ සද්ධාව කියලා කිව්වේ මේ පర్యాయం බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතීතේ දැකපු අහපු දැනුණු දැනගත්ත ditthi sutamuta විඤ්ඤාත දැකපු දැකපු දැනුණු දැනගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙලා කිව්වා අනාගතේ තාම දකින අහන දැනෙන දේවල් ඉපදිලා නැහැ. ඉපදිලා නැති දෙයක් ගැන දැනුමක් එන්න බෑනේ අපිට. නේද? වර්තමානයේ හම්බෙන දේ හටගෙන නැති වෙනවා. ඕක තමයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකයේ තුල සංකත ධාතුව තුල පවතින ඇත්ත. දැන් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම ඇති බවටම ඉපදිලා ඇති බව තුලම පරිහරණය කළ ජීවත් වෙලා ওই තුන් කාලයේම ඇති බව තුල මැරෙන අපිට අර ඇත්ත හම්බ වෙනවද? හම්බ වෙන්නේ මේ ටික කියලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා. ඕකයි ඇත්ත. ඔතන ඇත්ත නම් බලන්න ඕගොල්ලන්ගේ මනසට අද හම්බ වෙන දේ ඇත්තද කියලා. ඔන්න දැන් පෙන්නනවා බොරුව කියන එක මේ ඉන්න එකට බොරුව කියන හයිය එච්චරයි. මං කිව්වේ අපි නිදාගෙනම ඉන්නවනම් හීනෙට හීනයක් කියනවද? නෑ. හීනේ හීනයක් කියනනම් අවදි වෙන්න ඕනේ. අතීත අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ ඇති බවට ඔය මට්ටමෙම ඉපදිලා ඔය මට්ටමෙම පවතින අපිට ඕක බොරු හෝ ඇත්ත කියන්නේ මිමි නෑ. යම් කලක බුදුරජාණන් වහන්සේ පෙන්වුවොත් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා. ඔන්න දැන් ඇත්තක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ දේශනා කළදී ඇත්තනම් අපි ඉන්න එක බොරු නේද? දැන් මයින්ඩෙමින්මක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඉන්න එක ඇත්තනම් බුදුහාමුදුරුවෝ කියන දේ බොරු. ශ්‍රද්ධාව කියනකොට ඒක ඊට පස්සේ එන්නේ අපිට මෙහෙම පෙවුනත් ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ යන්නිතාවයක් නැහැ. අපි ඉතිපිසෝ භගවා කියන ගාතාවල් කියනකොට ඇස් දෙකේ කඳුළු පෙරෙන්න ඇඬුවත් ඒකට ශ්‍රද්ධාව කියන්නේ කෙනෙක් Tamanට මෙච්ච එච්චරට ඇති බවට හම්බ වෙද්දිත් අතීතේ නිරුද්ධ වෙලා කිව්වනම් ඒ වචනේ අදහනවා එපමණකින්ම මන් තමා තුළ ඇති කුමන හෝ දෝෂයක් නිසා කෙලෙසයක් නිසා මෙහෙම මෙච්චර ඇති බවට පෙවුනත් ඇති බවට පේනවා කියන සිද්ධියක් වෙන්න ඇති නමුත් බුදුහාමුදුරු දේශනා කරපු මේ ධහමමයි ඇත්ත කියන තැන වෙනසක් වෙන්නේ නැහැ ඒකයි නැත්තම් මේ වචනෙට ශ්‍රද්ධාව ඇති වෙනවා කියන තැනකින් නම් අපිට මේ විමුක්තියක් ලැබෙන්නේ ඕනම කෙනෙක් ඔක්කොමල සතර අපායෙන් මිදිලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහන්නේ මා කෙරේ යම් කිසි කෙනෙක් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා අපායට යන්නේ නැහැ කියලා. නමුත් හැමෝම එහෙම වෙන්නේ අපි දන්නවා පෘථග්ජනයන් අතරින් අජාසත් රජුරෝ තමයි ශ්‍රද්ධාවන්තයන් අතරින් ශ්‍රේෂ්ඨම. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා කියලා කියනකොට තුන් පාරක් සීනති වුණා. එබඳු කෙනෙක් අපායට ගියේ නැහැ. නේ ඒ කියන්නේ මෙන්න මේ වගේ දහම දකින්න තැනකින් පෙන්වන්නේ ධම්මානුසාරී සද්ධානුසාරී කියන තැනින් පෙන්වන්නේ මෙන්න මේ ඇත්ත දැකපු තැනට තමයි එයා තමයි ඊගාට මාර්ගඵල ලබනවා කියන තැනට එන්නේ මේ ඇත්ත දැක්කොත් ඒ කියන්නේ දැන් එයාට මිම්මක් තියෙනවා එයා දන්නවා ඇත්තටම යථාර්ථය තමයි අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා මෙහෙම තැනක අතීතය අනාගත වර්තමානය ඇතිකමට හම්බ වෙන්නේ අපේ මනසට නේද? දැන් මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියේ මේ ලෝකේ තියෙන දේවල් අතීත දේවල් ලෝකේ තියෙන දේවල් හම්බ වෙනවා. අනාගත දේවල් ලෝකේ අනාගත දේවල් හම්බ වෙනවා. ලෝකේ වර්තමාන දේවල් හම්බ වෙනවා කියලානේ. දැන් තේරෙනවා මේ මේ දහම් පරයයන් තේරෙනවා එහෙම දේවල් ඒ තුන් කාලය කියන එක මනස පිළිබඳ වූවක්. තුන් කාලයට තමයි ලෝකේ කියන්නේ. ලෝකයේ කියන පැනවීමක් පනවන්න පුළුවන්ද? අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තරකින් ලෝකයක් පනවන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ මොහොත වෙනකොට මේ මොහොත වෙනකොට 80 ඒ මොහොතෙන් ඔබේ උපන්න තැන ඉඳලා කිසිම දැනුමක් ඕගලන්ට නැති වුණොත් ජීවත් වෙන්න පුළුවන්ද මේ ලෝකේ ලෝකෙක කියලා එකක සංයෝජන නැතුව කටයුතු කරන්න පුළුවන්ද මම වැඩට යනවා දරුවා වඩා ගන්නවා කියන එකක්වත් කරන්න පුළුවන්ද කියන්නේ දරුවෙක් ඉන්නවා කියන මතකයක් තිබුණොත් කඩේ තියනවා කියන තැනක තිබුණොත් නේද අපිට යන්න වෙන්නේ නේද එතකොට තුන් කාලය කියන එක නැති වුණොත් ලෝකේ පණවන්න බෑ ලෝකේ පණවන්න බෑ ලෝකයේ කියන එක තියෙන්නේ කොහෙද මේ තුන් කාලය තුල ඒක අපිට පිළිගන්න පුළුවන් නේ තුන් කාලය කියන එක තියෙන සත්‍ය තුල දෙහෙනා. සත්‍යයට තුන් කාලයක් ලැබෙනවද? අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදුන වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැන ඇත්ත. මෙහෙම තැනක අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ ලෝකෙටයි. එහෙනම් ලෝකේ කියන්නේ කොහෙද? මනසේ. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඔක දේශනා කරනවා සංයුත්ත නිකායේ රෝහිතස්ස කියන සූත්‍රයේහි මහණෙනි ඉමස්මින්ච සවිඥාන ඉමස්මින්ච සවිඥානකේ කායේ සසඤ්ඤම්මි සමනකේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේමි කතා කරන්නේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේමි දුක්ඛ නිරෝධගාමිනී පටිපදිංච පඤ්ඤාපේමි ඉමස්මින්ච සවිඥානකේ කායේ සසඤ්ඤම්හි සමනකේ නෑ ඉමස්මින් බ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ දුක්ඛංච පඤ්ඤාපේම දුක්ඛ සමුදයංච පඤ්ඤාපේම දුක්ඛ නිරෝධංච පඤ්ඤාපේම දුක්ඛ නිරෝධකාණ්ඩ පටිසංච පඤ්ඤාපේම මහණෙනි මේ බඹයක් පමණ වූ ශරීරය තුලම මම දුකද පනවමි දුක්ඛ සමුදයද පනවමි දුක්ඛ නිරෝධයද පවන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවද පනවමි. ඒක චතුරාර්ය සත්‍යයෙන් පෙන්වනවා තමයි. අද අපිට දුක්ඛ සත්‍ය පේන්නේ බාහිරින්නේ නේද? ওই බාහිරින් දුක්ඛ සත්‍ය පේන එක මේ ශාසනයේ විතරයි චතුරාර්ය සත්‍ය කියන්න ඕනේ. ওই පේන ක්‍රමයේ මේ ශාසනය බහැරයටත් පේනවා. නමුත් කෙනෙකුට උපකල්පණයෙන් ගණ්ඩායි තියෙන ඒ කියන්නේ සත්‍යයට අනුලෝමක නුවණක් නිසා මේ දුක කියන එක තමා තුළ වූවක් කියන එකට එන්නේ. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන මේක නම් ඇත්ත. අපිට අඬන්න විලාප දෙන්න හම්බ වෙන අතීත අනාගත වර්තමාන මනෝමයම උපදවගෙන නේද තියෙන්නේ. මනස තුල සිද්ධියක් නේද තියෙන්නේ. තාම දකින්නේ අනුමානයක්, උපකල්පනාවක්. දැන් හිට ඉන්න කෙනෙක් මරුණොත් නේද අඬන්න වෙන්නේ. නැති කෙනෙකුට අඬනවද? මං කියන එක තේරෙනවද? කියන්නේ ඕගොල්ලන්ට මේ මොහොතේදී තම් මේ දකින්නවා කියන සිහියට අමතරව වෙන කිසිදු දෙයක් සිහි කර නැත්තම් ආවලා මරුණා කියලා පයින්ඩයක් ආවොත් සද්දේ කරෙහි මිසද සිහි අඬන කෙනෙක් ඉන්නවද එහෙම? දැන් අපිට ඇහෙනකොටම සිහි වෙන්න අය ඉන්නවා. දැකපු අය ඉන්නවා. අඬන්නේ ඒ නිසයි. නේද? ඒ කියන්නේ අතන වහන්සලා කියන්නේ එහෙම අඬන්න කවුරුවත් නැහැ කියන තැනකට. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කළා. ඒ කියන්නේ දුකේ Nirodha සාත් කළා. කියන තැන. එතකොට මේ සිද්ධියේදී ගොඩාක් සියුම් ගොඩාක් ගැඹුරු කණු තියෙනවා. ඒක වරත්තු දෙන්නේ නැති මම ඒ ටික මතක් කරන්න දැනට ඕනි උනේ මේ දේශාවෙන් එක දෙයක් මතක් කරන්න. සත්‍ය අවබෝධ කරන්න යන්නේ සත්‍ය අවබෝධ කරන්න යන්නේ කියලා මෙච්චර උත්සාහවත් මේ මුළු ලෝකයක්ම අසරණයි කියලා මට හිතෙනවා. තමන් අවබෝධ කරන්න හදන සත්‍ය මොකද්ද කියලා දන්නේ හැබැයි ඉතින් එක වටිනාකමක් තියෙන තමන් අවබෝධ කරන්න යන සත්‍ය දන්නවා කියන්නේ සත්‍ය ඥානෙ පිහිටලා. ඒ කියන්නේ නොබෝ කල්කේ මාර්ගය උපදිනවා. හරියට කෙනෙක් මේව කරේ. ඇයි සත්‍ය ඥානය කියන්නේ මොකද්ද? ඊට පස්සේ කෘත්‍ය ඥානය, කෘතඥානය. සත්‍ය ඥානය දැක්කට පස්සේ කල යුත්තේ මේකයි, කළා ඉවරයි කියන තැනට එනවා ඉබේම. කෘත්‍ය කියන්නේ කරන්න මග. කෘතඥානය කියන්නේ කළා ඉවරයි. සත්‍ය කෘත්‍ය කෘත කියන මේ ධර්මතා තුන වැඩුණාම යථාභූත ඥාන දර්ශනය පිරිසුදුයි. ඒවං තෙපරිවට්ටන් ද්වාදසාකාරං යථාභූත ඥාන දර්ශනම් සුවිසුද්ධං අහෝසි. යතහ පුත ඥාන දර්ශනය කිව්වේ මොකද්ද? අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්නේ නැහැ වර්තමානයේ හට නිරුද්ධ වෙනවා කියන එකයි ඇත්ත. ඔය ඇත්ත පිරිසිදුනා මේ හතර හරියට වඩනකොට. යතහ පුත ඥාන දර්ශනය පිරිසිදුනේ. නිරෝධය සාත් කරනවා කියන්නේ මොකද්ද? අතීතේ නිරුද්ධ වෙච්ච බව සාත් කළා. අනාගතේ නූපන්න බව සාත් කළා. වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැන සාත් කළා. මේ ටික දැක්කහම දුර වෙලා තියෙන්නේ මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායස. ඇයි දැන් අඬන්න වෙලපෙන්න? කෙටියෙන් කියන සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ තුන් කාලයේම ඇති බවට හම්බෙන එකම ධර්මයක්වත් හම්බ වෙන්නේ මෙහෙම පරයයක් තර්කයක් ගත්තොත් අපි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය තුන් කාලයක් හම්බ වෙනවා නම් ඒ තුන් කාලය තුල තමයි ලෝකේ පණවන්න පුළුවන් නේ ලෝකය කියන එක ඊට පස්සේ බෙදනවා කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා කොටස් තුනකට බෙදනවා. රූප ලෝකෙත් අතීත අනාගත වර්තමාන තුන් කාලයක් තියෙනවා. අරූප ලෝකෙත් තියෙනවා. ඊට පස්සේ මේ තුන් කාලයට අයිති ධර්මය තමයි ලෞකික හැම ධර්මයක්ම. ලෞකික හැම ධර්මයක්ම කියනකොට අයිති මොකද්ද? ඕක ඇතුළට ආයතන 12ක්, අටලොස් ධාතුවක්, උපාදාන ස්කන්ධය පහක්, පංච උපාදානස්කන්ධයක් මේ ටික තමයි ලෝකේ. ඔය රහතන් වහන්සේ නැත්තම් කියන්නේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්නේ නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියනකොට මේ දැන් ස්කන්ධ පංචකයක් ඉපදෙනවා ඒ ටික නිරුද්ධ වෙනවා මිසක ඊගවට උපදිනකට ඒකත් ස්කන්ධ පංචකයක් ඉපද නිරුද්ධ වෙනවා මිසක හැම වෙලාවෙම එක එක වුණොත් එකයි කියන එක නිරුද්ධ වුණාම ඒක හිතේ මතක තියාගෙන අපි දෙකයි කියන්නේ මතකේ කැඳන් නැත හැම වෙලෙම එකයි එකයි මිසක දෙකක් නැහනේ නේද එතකොට ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක නම් තියෙන්නේ කලින් එක මේකට ඇඳන් නැත්තම් හැම වෙලාවෙම ස්කන්ධ පංචකය කියන්නේ මෙතන ජීවත් වෙනවා කියන තැනක විතරයි අපිට 1 2 3යි කියලා ගයින්න පුළුවන් ඒ තමයි ලෝකේ දෙකක් කියන්න බෑ එකයි නොකියුවොත් තුනක් කියන්න බෑ එකයි දෙකයි එකට ඇඳගත්තේ නැත්තම් නැත්තම් එකමයි නේද? ඒ නිසා එතකොට මේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන මේ ධර්මයන්ගෙන් සම්පූර්ණ මිදුණු තැන තමයි පංච උපාදාන ස්කන්ධයගේ නූපදින ස්වභාවයටපත් කිරීම තමයි නිවන කියලා කියන්නේ. තව පැත්තකින් ගත්තොත් කිත්තිම වචනය අතීතේ නිරුද්ධච්ච බව අනාගතේ නූපන්න බව වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන බව සාත් කරලා. කාටද මේ කිව්වේ සත්‍ය අවබෝධ කරන්න කියලා සාත් කරන්න කියලා? ඔය තන මනස ඉන්න කෙනෙකුට කියනවද? නැහැ. කිව්වේ කාටද? අතීතය ඇති බවට අනාගතය ඇති බවට වර්තමානය ඇති බවට මනස පාවිච්චි කරන පරිහරණය කරන කෙනාට ඒකට කියනවා ලෝකයට කියලා. ওই ටික පරිහරණය කරන කෙනා කියනවා ලෝකේ කෙනා කියලා. ලෝකයට කිව්වේ ඇයි? ඔය ටික තුල තමයි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වෙන්නේ. ඔය දුකෙන් මිදෙන්න බෑ. තුන් කාලය කියන එකෙන් ලෝකයේ කියන මට්ටමේ නොමිදි ඔය දැනුම තුල ඉඳගෙන කරන දෙයක් තුල ජරා මරණ මිදෙන්න පුළුවන් වෙයිද? බෑ. බෑ. ඊට පස්සේ සත්‍ය පෙන්වලා බුදුරජාණන් වහන්සේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා සත්‍ය පෙන්නලා ඊට පස්සේ පෙන්නවා ලෝකය කියන එක මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක් තියෙන පංච උපාදාන ස්කන්ධ ලෝකයක් පරිහරණය කරන්නේ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ලෝක නිරෝධයට ප්‍රතිපදාවක් වෙනවා වෙනවා. ලෝක නිරෝධයට මහණෙනි මම ලෝකයක් දේශනා කරමි ලෝක සමුදයක් දේශනා කරමි ලෝක නිරෝධයක් දේශනා කරමි ලෝක නිරෝධගාමී ප්‍රතිපදාවක් දේශනා කරමි අපි හිතාගෙන ඉන්න විදිය මේ බාහිර භෞතික දේත් එක්ක නම් තියෙන ලෝක නිරෝධයක් කියලා ඩෝසර් ගෙනලා තමයි ඩෝසර් ඒත් බෑනේ ඩෝසරෙත් ලෝකෙටයි තියෙකක් නමුත් ලෝකයේ කියන එක මනස පිළිබඳ වූවක් නිසායි ලෝක නිරෝධයක් පැනෙව්වෙත් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් පනවන්න පුළුවන් උනේ. ඒක මේ මරණයෙන් පස්සේ එකක්ද? මරණයෙන් පස්සේ එකක් නම් මේ ශාසනයේ සම්දිට්ඨිකයි අකාලිකයි එහිපස්සිකයි කියලා කියන්න බෑ. අකාලිකයි කියන එකේ තේරුම මොකද්ද? කාලිකයි අකාලිකයි කියන්නේ අපේ පින්වත් මහත්තයලා දැන් මේ ඊයේ පෙරේද හැම දැන් ලොකු පින් කළා. දැන් මේ පින් කාලිකයි කියලා කියන්නේ කරලා ඉවර වෙනකොට විපාක හම්බ වෙනවද? නැහැ. සුදුසු කාලය එන්න ඕනේ ඕකට විපාක යන්නේ. එක්ක දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ යන්න සුදුසු කාලයක් තියෙනවා. ඒ හින්දා ওই පින් වලට කියන්නේ කාලිකයි කියලා. කෙනෙක් දැන් මව් මැරුවා, පියා මැරුවා. අජාසත් රජුරෝ තාත්තා මැරුවා. මරපු ගවම අපාය ගියාද? නෑ රජ රජකම කෙරුවා නේ. ඒ පව විපාක දෙන්න කාලයක් තියෙනවා. ඒ හින්දා ඒ පවට කියනවා කාලිකයි කියලා. නමුත් මේ ධහම අකාලිකයි කියන්නේ එහෙම නෑ. කළා ඉවර වෙනකොටම අකාලිකයි. කල් නොවේවා විපාක දෙනවා. අපි දන් දුන්නාම ඒක දාන දීලා ඉවර වෙනකොටම දිව්‍ය ලෝකේ පහළ වෙලා නෑ. ඒ හින්දා මේ පින් වලට කියනවා මොකද්ද? කාලිකයි. මේ පින් වලට කියනවා කාලිකයි. අකාලිකයි කියන එකත් එහෙම වුණොත් මේ ශාසනෙත් එහෙමනම් මේ ශාසනෙට අකාලිකයි කියන්න පුළුවන්ද? බෑ. අකාලිකයි කියලා කියන්නේ දැන්ද කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ප්‍රතිපදාව වඩන්නේ වඩලා ඉවර වෙනවත් එක්කම ලෝක ලෝකෙ මිදිලා ලෝක නිරෝධයි පංච උපාදානස්කන්ධ දුකෙන්ම මිදිලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන්ම මිදිලා යා සිංහනාදයක් කරන ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා මොකද්ද කීනා જાති උසිතම් භ්‍රමචරියන් කතං කරණීයන් නාපරං ඉත්තත්යි පජානාති කීනා જાති මම ආයි උපදින්නේ නැ කතං කරණීයන් කල යුත්තේ කළා නාපරං ඉත්තත්යි මාත්‍ය මට කරන්න දෙයක් නැහැ බය නැතුව කියන්නේ මොකද? මේ ටික මාර්ගයට අනතුරුවම් ඵලය ලැබිලා කියන තැනකින් අකාලිකයි කියන තැනකින්. එතකොට එකෙන් පෙන්නේ ලෝක නිරෝධය සඳහා මාර්ගය වැඩුවා නම් ලෝක නිරෝධය වෙන්නේ මරණයෙන් පස්සේ එහෙම නෙමෙයි. ඒ අනුසාරයනොත් ඇති කරගන්න ලෝකයේ කිවි ස්පර්ශ ආයතන හය නම් පංච උපාදානස්කන්ධය නම් තුන් කාලේ නම් මේ ධර්මයන්ගේ මිදෙන්න පුළුවන් ධර්මතාවයක් තියෙනවා කියන එක මම මේ පෙන්නන පర్యాయ හැමතැනකටම හැමදිනාටම සාධාරණ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කියන එක නොතේරුණත් අනුමානයක් හෝ හිතේ තබා ගන්න මේ හාමුදුරුව මහා මොකද්ද එකක් කිව්වා කියලා හරි එපමණකුණු ජීවිතේට ලාභයක් වෙයි. මොකද මම අද මේ ටික කතා කරන්නේ ප්‍රපංච ධර්ම තුලින් නෙමෙයි. ඒ කියන්නේ ලෝකේ තුල තියෙන සිද්ධියකින් නෙමෙයි. මේ දහම් පරයය තුලින් මොකද මේ સિદ્ધාන්තය ඇරෙන්න වෙන සත්‍ය අවබෝධ කරනවා කියලා සිද්ධියක් නැහැ. ඊට පස්සේ ඔන්න ඔය සත්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වුවට පස්සේ අන්න ඊට පස්සේ තේරුනේ අවිද්‍යාව කියන එක. ඒ නිසයි ඔය නුවණක් තියෙන කෙනා මේ සත්පුද්ගල ආත්ම භාවයේ වැරදි කියලා කෙනෙක් කියනවනම් ඒක මිත්‍යා දෘෂ්ටි කියලා කියනවනම් ඒ වචනය කියන්න සාධාරණ එකම කෙනා මේ සත්‍ය ඥානෙ පිහිටි කෙනෙක් විතරයි. ඇයි? තමන් ජී සත්පුද්ගලාත්ම භාවයේ ඉන්න මෙහෙම ඇත්තක් නොදැපු කෙනාට මේක මිත්‍යා සත්පුද්ගල භාවයෙන් බලනනම් බොරුවක් මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා කියනවනම් එයා කාගෙන් හරි අහගත්ත වචනයක් කියනවා මිසක එයා දැකලා කියනව නෙමෙයි කියන එක දෙකේ එයාගේ මිත්‍යා දෘෂ්ටිය <laughs> මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ එහෙම කියනවනම් කෙනෙක් ඒකද මිත්‍යා දෘෂ්ටිය බොරු ඇතුලේ ඇත්ත නැහැ බොරුව බොරුව කියලා බලනවත් ඇත්ත ඇත්ත කියලා බලනවත් තියෙන ඇත්ත විතරයි. ඒ කියන්නේ දැන් මේ අපි ඉන්න එකට බොරුව කියලා බොරුව බොරුව කියලා පේනවද? බොරුව බොරුව කියලා පේන්නේ නැහැ. බොරුව බොරුව කියලා බලන්න ක්‍රමයක් නැහැ. බොරුව බොරුව කියලා බලන්නත් ඇත්ත ඇත්ත කියලා බලන්නත් බලන්න තියෙන ඇත්ත. බොරුව බොරුව කියලා බලන්න එකක් තියෙනවා නම් ඒක බොරු නෙමෙයි. බොරු නම් ඒකේ මොකද්ද බලන්නේ? අපි අර කියන්නේ දැන් පඹය බව නොදන්නාකම නිසා මිනිස්සයා කියන අදහසක් එනවනම්. මිනිස්සයා කියන අදහස බොරුයි කියන අපිට තියෙන හයිය මොකද්ද? මිනිස්සයා කියන අදහස බොරුයි කියලා ඒ බොරුව දුරු කරන්නත් ඇත්තටම තියෙන ඇත්ත දකින්න දෙකටම තියෙන පඹය බලන එක මිසක මිනිස්සය දුරු කරනවා කියලා වෙන එකක් නැහැනේ. ඒ වගේ සත්‍ය අවබෝධ කරනවා කියන එකත් අසත්‍ය දුරු කරනවා කියන එකට තියෙන සත්‍යමයි මිම්ම. ඔන්න ওই ටික දැක්කට පස්සේ ওই ටික හම්බුණාට පස්සේ ඒ කියන්නේ සත්‍ය පෙන්නලා අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනකින් ඇත්ත පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේකයි ඇත්ත අතීත අනාගත වර්තමාන කියන ධර්මතා තුනම එකට එකතු කරලා තමන්ගේ මනස තුල හම්බ වෙනවා නම් මේ ටිකයි මහණෙනි ප්‍රපංච කියන්නේ. මේ ටිකටයි තණ්හා මාන දිට්ඨි කියන්නේ. මේ ටිකටයි කෙලෙස් කියන්නේ. යාවතා පස්සායතනස ගති, තාවතා පపంచස ගති. යාවතා පపంచස ගති, තාවතා පස්සායතනස ගති. ස්පර්ශ ආයතන හයේ ගතිය යම් තාක්ද තණ්හා මාන දිට්ඨින්ගේ ගතිය ඒතක්. තණ්හාමාන දිට්ඨියගේ ගති යම් තාද්ද ස්පර්ශ ආයතන හයේ ගති ඒතක්. මේ ස්පර්ශ ආයතන 6 ගැන යම් කිසි කෙනෙකුට අත්දැකීමක් තියෙනවා කියන්නේ ඔය තමයි තණ්හාමාන දිට්ඨි කියන කෙලෙස්. තණ්හාමාන දිට්ඨි කියන කෙලෙස් වල යම් තාක් අත්දැකීමක් වෙයිද ඒ තාක් ඇහැකන දිවනාසය ගැන යට අත්දැකීමක් තියෙනවා කියන තැනයි. අපි ඔය ගැන නොදක අද මිදෙන්න කියලා බලන්නෙත් ඇහැකන දිවනාසය කියන තැනින්නේ. නමුත් මේ ටික බැලුවා නම් බැලුවේ මෙහෙම තැනකට එන්නයි. ඔය සත්‍ය පෙන්නලා මේ අද හම්බෙන ලෝකයයි ප්‍රපංච කියලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් පනවන ලෝක නිරෝධයට සීල සමාධි ප්‍රඥා කියලා. ඒ සීලෙන් දැන් එයාට අපි තාම දක්ෂ මදි ඇති හරියට මේ උත්තර ටික ආවනම් අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙන බව ඇත්ත. ඔහොම තැනක තුන් කාලෙම ඇති බවට හම්බ වෙනවා නම් මේ හම්බ වෙන්න පුළුවන් මනෝවිඤ්ඤාණය හරහා විතරමයි. මනසින් විතරමයි තුන් කාලේ හම්බ වෙන්නේ. එහෙනම් දැන් එයාට කිසිම වෙනසක් සැකයක් නැහැ ওই ටික පිළිහිටිනාට උපදින උපදින හැම විතරකයක්ම තමන්ගේ මනස පිළිබඳවයි කියන එක. සීලයක පිළිහිටලා සති නිමිත්තක හිත තබාගෙන උපදින උපදින හැම විතරකයක්ම තමා තුලයි කියලා නුවණින් බලනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. මේ ටික කරනකොට කරනකොට තමා තුල තියෙන විතරක සංසිඳෙනවා. විතරක සංසිඳෙන්න සංසිඳෙන්න ඔකට කියන සංඛාර උපසම වෙනවා. සංඛාර කියලා කියන්නේ සංඛාර කියන්නේ මොනවද? තුන් ලෝකයේ අනුව ගිය කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් ලෝකයේ අනුව ගිය හැම ධර්මයක්ම සංඛාර යන ගණයට යනවා. සියලු සංස්කාර ධර්මයෝ කියනවා නම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා තුන් භූමිය අනුව ගිය යම්ම ධර්මතාවයක් හම්බෙනවා මේ ඔක්කොම සංස්කාරයි. සියලු සංස්කාරයන් ගේ සංසිඳීමක් වෙනවා. ඈ එතකොට මෙතෙන්දී සීල සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා. දකිනවා කියන්නේ සීලයක පිළිපිටලා සති නිමිත්තක හිත තබාගෙන උපදින උපදින විතරකයන්ගේ අනිත්‍ය බලන්න විතරයි තියෙන මොකද දැන් මන ආයතනය රකගන්න විතරයි තියෙන්නේ කියන තැනකට එයා දක්ෂයි. පංචායතනෙන් මෙහෙම පෙවුනත් මන ආයතනයේ දෝෂ නිසා මෙහෙම පේන්නේ කියන තැනකට දක්ෂයි. ඒ හින්දා හිතේ ඒ කියන්නේ තමන් තුල උපදින තව කෙටියෙන් ගත්තා නම් බහැර ආයතනයේ විඥානය පිහිටන්න දෙන්නේ නැහැ. බහැර ආයතනයේ විඥානය පිහිටන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ අපි කියමු දැන් අපිට gedara කියලා මතක් වෙනකොට වෙනදට තමයි ලෝක සිද්ධිය තමයි හා gedaramai කියලා දිව්වේ. දැන් ටග්ගල සත්‍ය සිහි වෙනවා. gedara තියනවා කියලා සිහි වුණාට බුදුහාමුදුර දේශනා කරන දැකපු දේ අනිත්‍ය කියලා එහෙනම් මේ මනස නේද? ටග්ගල අහුවෙන දැකපු දේ අනිත්‍ය නම් දැන් දැකපු දේ ඇති බවට සිහි වෙන එක මනස පිළිබඳ වූවක් නේද? තමන්ට ටක්කල මිම්මක් එනවා දැන්. එදෙන හැම වෙලාවෙම තමන්ට තියෙන හයිය තමයි සත්‍යය. ඇත්ත. තේරෙනා නේද? දරුවා කියලා සිහි වෙනකොටම මේ තමයි ඇත්ත. මනස පිළිබඳ වූවක් නේද කියලා බලන්න. ඔහොම බලනවා නම් කෙනෙක් බලන්න හයිය නැත්තම් බැලුවට පේන්නේ නැත්තම් ඒ කියන්නේ සමාධිය බලවත්කම අඩුයි. ඒ කියන්නේ ඔකට කියනවා ඉන්ද්‍රිය පරිපාකයට ගිහිල්ලා නැහැ. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය මොහු කරලා නැහැ. ඉන්ද්‍රිය මොහු කරන්න කියන්නේ සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම. දැන් ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියන එකෙන් තමයි සීලයක පිහිටලා සමත නිමිත්තක හිත තබා ගන්න. ඒ කියන්නේ අර උපදින විතර්ක මනස පිළිබඳ ඌවක් කියන එක පේන්නේ නැත්තම් ආශ්‍රව වලට වැටලම අපිට හම්බෙන බහැර දෙයක්මයි අපිට හිතෙන්නේ කියන එකෙන් අහුවෙන්නේ ඒ කියන්නේ සිහිය සති ඉන්ද්‍රිය දුබලයි කියන එක. ඒ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සිහිය කියන එක පනවන්නේ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සිහිය කියන ධර්මතාවයෙන් තොර මිදීම කියන කාරණාවක් නැහැ. සත්‍ය නිමිත්තක හිත තබාගෙන ඒ සිහිය තමා තුළ පවතින බව එන්ඩෙන්ඩ ආසේවනය කළ ඒක බලවත් වෙච්ච දවසටයි දරුවා මේ දරුවා කියන එක මම්මනේ තමන්මනේ හිතෙන්නේ කියන කාරණාව වැටහෙන්නේ Tamanට එදාටයි නෑ එහෙ ඉන්නෝනේ ළමයා එහෙ ඉන්නෝනේ කියලා හිතන්නෙත් මම්මනේ කියන තැනට පවා එනවා Tamanට යමක් යමක් විතර්කණය කරගෙන කරන්නේ මේ Tamanනේ කියන තැනට එනවා හැම දෙයක්ම මනසකාර ප්‍රතිබද්ධයි කියන තැනට අහු වෙනවා 100 පිහිටියෝ ඒ හින්දා සීලය කියන එක ඕනේ උනේ හිත තැම්පත් කරගන්න උපකාර පිණිස. හිත තැම්පත් කරගත්තොත් හිත එකඟ කරගත්තොත් මේ හිත එකඟ කරන්නේ මොකද්ද? උපදින උපදින ධර්මයන්ගේ අනිත්‍ය බලන්න. ඇයි උපදින උපදින ධර්මයන්ගේ අනිත්‍ය බලන්නේ? සත්‍ය අවබෝධ කරගන්න. මනස හිස් වෙච්ච දවසට ඔකට කියනවා ප්‍රපංච කියලා අද දවසේදී අපේ හිතේ තියෙන මේ විතර්ක සංසිඳුණු දවසට ඉබේමයි ඉබේමයි අතීතේ නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ නැහැ. වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ධර්මතාවය තුල ජීවිතේ නවත්වන්නේ. සියලු සංස්කාරය සංසිඳුණු දවසටයි ওই තැන ඉබේම ජීවිතේ නතර වෙන්නේ. සීලයක පිළිපදලා සමත නිමිත්තට හිත තබාගෙන උපදින උපදින උපදින විතරකයන්ගේ ඔකට කියනවා පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ පහළ වෙන්නේ සිහි වෙන්නේ පංච උපාදානස්කන්ධයක් අපිට. මේ පංච උපාදානස්කන්ධය උපදින එක අපි කියමු දැන් gedara කියලා සිනු මේද පංච උපාදානස්කන්ධයක් උපන්න නේද? මේ දුක උපන්න නේද? රෝගය උපන්න නේද? අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ යෝනිසෝ මනසිකාතබ්බා සීලවතාවසෝ කොටිතකින් මතකද? ඇවත්නි කොටිතෙන් සිල්වත් භික්ෂුව මොකක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් මුලක් වශයෙන් යෝනිසෝ මනසිකාරණය කරනවා. යෝනිසෝ මනසිකාරණය කරනකොට සෝවාන් ඵලයේ සාත් වෙනවා. සෝවාන් පුද්ගලයා මොකක් කළ යුතුයිද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් බලනකොට සකදාගාමී බවට පත් වෙනවා. සකදාගාමී කියන මොකක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් රෝගයක් වශයෙන් හුලක් වශයෙන් ගලක් වශයෙන් බලනකොට අනාගාමී වෙනවා. අනාගාමී කියන මොකක් කළ යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් බලනකොට රහත් වෙනවා. රහතන් වහන්සේ මොකක් කළේද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලනකොට ditta ධම්ම සුඛ නිපනස්පත. එතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලනවා කියන්නේ ඉපදිලා නෙමෙයි පංච උපාදානස්කන්ධය කියන එක අනිත්‍ය වෙන මහා ගිනි ගොඩක් නේද පිච්චෙන එකක් නේද කියලා අපි හිතන්න පුළුවන් හිතුවා කියලා අපාය දුක ඉපදිලා නැහැනේ. රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට රෝගියා කුලක් හැටියට හිතන්න පුළුවන්. හිතුවා කියලා උන්වහන්සේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරනව නෙමෙයි. එතකොට ඒ පංච උපාදානස්කන්ධය කිව්වේ අර ලෝකේ මං කිය මනෝමෙන් ගන්න සිද්ධිය තියෙන්නේ. ඔය ටික ඔය උපදින උපදින දේ Taman තුල මේම විතර්කයක් උපද්ද කියන ඉපදුනා කියන්නේ ජරා මරණ උපන්නා. ඇයි ජරා මරණ උපන්න කියන්නේ? මේ නිමිත්තක් මරණාසන්න මොහොතේ අහු වුණොත් ඌට අනුව ප්‍රතිසන්ද කියලා ජරා මරණය ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. එහෙනම් මේ නිමිත්ත ජරා මරණයි කිය යුතුයි. මේ නිමිත්තක් උපන්න කියන රෝගයක් උපන්නා. මේ නිමිත්ත අනුව විඥානය පිහිටියොත් නැවත උපන්නොත් Taman රෝගයටපත් වෙන්නේ නැද්ද? එහෙනම් මේ නිමිත්තක් නෙමෙයි මේ රෝගයක්. මේ නිමිත්තේ හරියට හිත පිහිටියොත් මරණාසන්න මොහොතේ යම් තැනක උපන්නාම කුණු වෙච්ච සරව පිරුණු මුළු ශරීරයේම එකම සැරව gediyak බවට පත් වෙන්නේ නැති වෙයිද? වෙන ජීවිත හම්බ වෙන්නේ නැති වෙයිද? එහෙනම් මේකට ගඩක් කිය යුතුයි. මේ අර්ථයෙන් මේ පහළ වෙන මේ දේ කියන්නේ දුකක්, රෝගයක්, හුලක්, ගඩක්. තව පැත්තකින් තියෙනවා ද්වා චත්තාලිසාකාර ශුන්‍යතා භාවනාව කියලා. මේවා අපි ගොඩක් දිනේ කරනවා. නමුත් මේ දේ කරන්න ඕනේ යම් අර්ථයක් දැනගෙන ඒ අර්ථේ නැහැ. ඒ හින්දා ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵල දන්න කෙනෙක් මේක කරන්නේ නැත්නම් ඒ හරියන්නේත් නැහැ. කරන කෙනා මේක කරන්නේ මොකටද කියලා දන්නේ නැත්නම් ඒත් වැඩකුත් නැහැ. ඒ ටිකක් මම කියන්නම් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ පරතෝ පලෝකතෝ භයා උපද්දව චලා පබංග අද්දු ආතාන අලේන අසරණා රිත්තා ශුඤ්ඤා සාසව අගමූලකා ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා කියලා මේ පංච උපාදාන ස්කන්ධය මෙනෙහි කරන ක්‍රම ටිකක් පෙන්වනවා ඕකෙන් ඔය ටිකක් තමයි සරියුත් මහරහතන් වහන්සේ පෙන්වන්නේ කොටිත හඳුරන. ඒකෙන් මම ඔය කිව්වේ පංච උපාදානස්කන්ධය මෙනෙහි කරනවා කියලා කිව්වේ මනසේ උපදින උපදින විතර්කයන් හඳුනගන්නේ යා. විතර්කයක් උපන්නවා කියන්නේ ජරාව උපන්නා. විතර්කයක් උපන්න කියන්නේ මරණය උපන්නා. විතර්කයක් උපන්න කියන්නේ දුක් දුම්නස් උපන්නා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආදිත්ත කියලා සූත්‍රයක් තියෙනවා. ඇවිල ගන්නාලාද කියලා. මොකක්ද ඇවිල මහණෙනි ඇස ඇවිල ගන්නාලාද රූපය ඇවිල ගන්නාලාද? මොකෙන්ද? ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් අවිල ගන්නා ලදී 11 ගින්නකින් අවිල ගන්නා ලදී කියලා පෙන්වන්නේ ඇහැ ඇති බවට සිහි වෙනවා නම් අපිට මේ දේ ඇති ප්‍රතිසන්දි වශයෙන් ගිහිල්ලා මේ ටික ඔක්කොම ලැබෙන්න ඒකෙදි තව ගොඩාක් ගැඹුරු අර්ථ තියෙනවා ඒකෙන් මං උතන ගොඩාක් විස්තර කරන්න තිබුණත් විස්තර කරන්න එක දෙයක් විස්තර කරන්න පොඩ්ඩක් ඒ තමයි අනුමානෙට දැනගන්න මම අර ස්කන්ධයන්ගේ නාම රූප ධර්මයන් පවා කිව්වනම් ඒවවත් මේ පින්වුතුන් හිතට බරක් වශයෙන් ගන්න එපා. ඔය ටිකෙන් මට ඕනේ උනේ මේ සත්‍ය ඥානය කියන එක පෙන්වන්න. සත්‍ය තමයි අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්න වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක. ඔය ටික ඕගලන්ට ඇත්ත හැටියට තේරුණා නම් ඕගලන්ට තේරෙනවා ඉබේම එහෙනම් අද අපි ඉන්නේ සත්‍ය බොරු වෙලා නේද? ලෝකයා කියන්නේ සත්‍ය කියන එක බොරු වෙලා බොරුව සත්‍ය වෙලා ඉන්නේ. තුන් කාලයේ නිරුද්ධයි කියන එක ලෝකයට බොරු ලුන් කාලයේ තියෙනවයි කියන එක ලෝකයට ඇත්ත. මෙන්න මේ නුවණ ලැබෙන්නයි. එහෙනම් මේ ලෝකේ අපිට හම්බෙලා තියෙන බුදුහාඳුරකේ ශ්‍රද්ධාවෙන් අපිට හම්බෙලා තියෙන දේ වැරදි කියලා විනිශ්චය කරගන්නයි. ওই ටික කියන්නයි ස්කන්ධය ගැන පෙන්වුවේ ඒ හින්දා ස්කන්ධය ගැන බරක් ගන්න එපා කොහොමද නාම රූප බලන්න කියලා ඒකේ ප්‍රශ්නෙනුත් ඕගොල්ලෝ නිදහස් ওই නුවණ විතරක් තිබුණා නම් ඇති නුවණ කිව්වේ සත්‍ය දකින ගන්න සත්‍ය කියන එකේ දැනගන්න සත්‍ය අනුමානට සත්‍ය දන්නවා ඕගොල්ලෝ මොකද්ද අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා වර්තමානයේ හටගෙන නිරුද්ධ හටගෙන නිරුද්ධ වෙන මේක තමයි ඇත්ත. හැබැයි අපි දන්නවා ඇත්ත අපිට සාත් වෙලා නැහැ. ඇත්ත අපි අවබෝධ කරගෙන නැහැ. ඇත්ත තුල අපි ජීවත් වෙන්නේ නැහැ. දැන් ඇත්ත සාත් කරගන්න, ඇත්ත අවබෝධ කරගන්න, ඇත්ත තුල ජීවත් වෙන්න. ඒ කියන්නේ රහතන් වහන්සේ විතරයි ඇත්ත සාත් කරලා තියෙන්නේ, සත්‍ය සාත් කරලා තියෙන්නේ, සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ, සත්‍ය තුල ජීවත් වෙන්නේ. අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනකින් යම් කිසි කෙනෙකුගේ ජීවිතය පනවනවා නම් පනවන්න වෙන්නේ රහතන් වහන්සේ නමක් විතරයි. අතීතං ඒකවන්තෝ අනාගතං ဒ ුතියන්තෝ පච්චුප්පන්නං මජ්ජේ අතීතාන්තයත් අතහැරලා අනාගතය අන්තයත් අතහැරලා වර්තමානයේක මැදයි කියන තැනක ජීවත් වෙනවා කියනවා නම් පණවන්න වෙන රහතන් වහන්සේලමක් විතරයි. ඔතෙන්ට ගණ්ඩයි මේ ජීවිතයේ තියෙන මේ ධහම තියෙන්නේ අර පරයයන් ඒ ටික පෙන්නවා ඊට පස්සේ ආර්ය ශ්‍රැංග මාර්ගය කියන එක තියෙන්නේ වෙන මොකුවත් අනේ අපි ඉපදිනව නේද ලෙඩ වෙනව නේද කිය මෙනෙහි කර කර ඉන්න නෙමෙයි. පංච උපාදානස්කන්ධ දුක්ඛේ ඥානං පංච උපාදානස්කන්ධේ දුකයි කියන නුවණක් ඇති කරගන්න. පංච උපාදානස්කන්ධය කියනකොට දැන් ඔයගලන්ට වෙන කොහෙවත් හම්බ වෙන්න බෑ. හම්බෙන්න වෙන කොතනින්ද? තුන් කාලෙම ඇති බවට හම්බ වෙන මනස. අති දැකපු දේ තියනවා කියලා සිහි කරන්නේත් හිතන්නේ නේද අපි? හෙට මේ දේ යන්න ඕන කියලා හිතන්නේත් අපි නේද? නේද? එහෙනම් ඕක හොඳට තව දහමෙ පෙන්නනවා. ඒ කියන්නේ පංචායතනයේ විතරයි වර්තමාන අතීත අනාගත දෙක ඇසුරු වෙන්නේ මනෝවිඤ්ඤාණයට විතරයි. වෙන තැනක් නෑ ඇසුරු වෙන්න. හ්ම් එතකොට ඒකෙන් ඒ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට දුකක් හැටියට රෝගයක් හැටියට බලන නුවණක් තියෙනවනේ මේක තමයි ප්‍රඥා ස්කන්ධය කියන්නේ. ඒ බලන්ඩ උපදින තමා තුළ පංච උපාදානස්කන්ධයක් දුකක් උපන්නේ කියලා බලන්ඩත් පුළුවන් වෙන්නේ සිහිය යම් මට්ටමක දියුණු වෙච්ච කෙනා. නැත්තම් මට gedara සිහි වුණා කියන තැනින්ම යහුවෙන්නේ. දරුවා කියන තැනින්ම යහුවෙන්නේ. අපි අහුවෙලා වැටිලා ඒකට ඒක තුල කෙලෙස් වලින් ගිහිල්ලත් ඉවරයි. එච්චර වේගයි අපි. ඒ මේක විතර්කයක් නේද? ස්කන්ධයක් නේද? නැත්තම් මේක තමයි කෙලෙසිය කියලා හරි හිතනද යම් විවේකයක් තියෙන්න ඕනේ. වේගවත් බව අඩු වෙලා තියෙනවා. ආශ්‍රව අඩු වෙලා තියෙනවා. ඒ බව කරන්නේ සමාධියෙන්. ප්‍රඥාව තමයි පංච උපාදානස්කන්ධයේ දුක බව බලන එක. උපදින උපදින විතර්කයන් දුක බව බලන එක. ඒ බලන එකට උපකාර පිණිසයි සමාධිය තියෙන්නේ. අද අපිට බලන්න බෑ කියලා කියන සමාධිය අඩුයි කියන එක. සමාධිය ඇති කරගන්න උපකාර පිණිසයි සීලය තියෙන්නේ. සීලයක පිහිටන්න. සමාධියක හිත එකඟකරනද අර විදිහට නුවණින් බලනද සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුන වැඩුවාම අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය කිව්වේ අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක ජීවිතේ පවතින මේ නිවන පෙන්වන්නේ නිරෝධය සාත් කළා කියන්නේ මොකද්ද? අතීතය නිරුද්ධ වෙච්ච බව සාත් කළා. ලෝකයක් පණවන්න නැහැ. අනාගතය ඉපදිලා නැති බව සාත් කළා. වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැන සාත් කරලා. වර්තමානයේදී මේ ස්වභාවය ටික ටික හරි පෙන්වනවනම් මේ ලෝකෙ මෙහෙම හිටින්නේ නැහැ. අද අපි ලෝක නිරෝධයක් ගැන කතා කරන ලෝකෙ තුලක ඉඳගෙන. ඒ හින්දා මම මේ කිව්වේ මට මේ ධහමේ වටිනාකම තේරෙන තරම් මේ පින්වතුන්ට තේරෙනවද කියන එක මම දන්නේ නැහැ. මම ඉතින් මට දෙන්න පුළුවන් ඉහළම දේ ලෝකයා වෙනුවෙන්. ඒ කියන්නේ මම හදවතින් මෙච්චරට දන්නවා මම මේක වටිනවා කියලා. ඒ කියන්නේ මේ ටික අනුමානට කෙනෙකුට තේරුනොත් එපමණකින් ඒ ජීවිතේ නාතයි. අනාත නැහැ කියලා තේරෙනවා මට. ඒ හින්දායි මම මේ ටික නැවත නැවතත් මතක් කරන වර්ණනා කරන්නේ. කෙනෙකුගේ කෙනෙකුට මේක ආදරෙන් හිතට ග්‍රහණය කරගන්න. ඔය ධර්මතා ටික ඔක්කොම ලැබෙනවා ගිහි ජීවිතයක ඉන්න මේ පින්වුතුන්ට අවධාරණයෙන්ම උත්සාහයෙන් කළ යුතු තව එක දෙයක් විතරක් මතක් කරනවා. ඔය සත්‍ය කියපු එක දැන් දන්නවනේ ඕක සාත් කරන්න ප්‍රඥාව වඩා ගන්න සීලය වඩා ගන්න චුට්ටක්වත් අමාරු නෑ. සත්‍ය නිමිත්ත හුරු කරන්න. සත්‍ය නිමිත්ත නෙමෙයි මම ඒකට කියන්නේ නිවන හුරු කරන්න කියලා. එච්චරට ඒක නිවනට උපකාරක ධර්මයක් කිය යුතුයි. සති නිමිත්ත කියන එක සති නිමිත්ත කියන එක නිවනයි කිය යුතුයි. නිවනට පర్యాయ නම නමක් කිය යුතුයි. මේ සිහිය තමා තුළ තිබුණොත් උපදින විතර්කයේ තමා තුළයි මේක පංච උපාදානස්කන්ධය මේක දුකක් කියන එක පේන්නේ ඉබේමයි. ඒ ධර්මතාවයේ පෙවුනොත් පංච උපාදාන ස්කන්ධයේ නූපදින බවට පත් වෙලා සත්‍ය තුල ජීවිතය පවතින ඉබේමයි දැන් දන්න කෙනාට. මොකද දැන් එයා දන්න මේක කළේ මේ ඇත්ත එන්නයි කියන එක ඉබේම මතු මතු වෙනවා. එතකොට සති නිමිත්ත තුල හිත තබා ගන්නවා කියන කාරණාවෙන් මම කියන්නේ ඔකට හොඳට අර මං එදත් මතක් කළා මේ එකදු දෙයක්වත් මම මගේ පෞද්ගලික ජීවිතයෙන් හිතුවක්කාර අර්ථවලින් කියන්නේ නැහැ. මේ කියන්නේ පිටකේ තියෙන පෙළ දහම තුලමයි මේ දේශනාව පටිගත වෙනවා මං හිතන්නේ අහන ඕනම කෙනෙකුට උනත් අනුකම්පාවෙන් මේ කියන්නේ ඇයි කියන කාරණාව පෙන්වන්න මම සූදානම් තර්කයක් කරන්න නෙමෙයි මේ අර්ථෙනි මේ ධම කියන්නේ මේ කාරණාව කිව්වේ කියන කාරණාව එතකොට සති නිමිත්ත කියන එකත් මම කියන්නේ සති නිමිත්ත කියලා කියන්නේ මේ නාසයේ හෝ මුඛ නිමිත්තේ සිහිය තබා ගන්න එක. අද අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ ආනාපාන සතිය වඩනකොට විතරයි හිත එහෙම තියාගන්න ඕනේ. අනිත් ඒවට නෑ කියලා. නමුත් අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේදී ලෞකික වේවා ලෝකෝත්තර වේවා යම්ම ධානයක් ඇති කරගන්නවා නම් චේතෝ සමතයක් ඇති කරගන්නවා නම් චිත්ත සමාහිත බවක් ඇති කරගන්න නම් ඇති කරගන්නේ කොහොමද? කියන එක හොඳට බෙදලා බෙදලා බෙදලා බෙදලා බෙදලා පෙන්නනවා ඒකෙදි එයාගේ වටපිටාව ඉඳලා සීලේ ඉඳලාම පෙන්නනවා එතෙදි මම මේ ගන්නේ පෙන්නනවා කතම් පරිමුඛං පරිමුඛං කියලා කියන්නේ මොකද්ද නාසිකක් ගේවා මුඛ නිමෙත්තේ නාසය කෙලවර හෝ මුඛ නිමෙත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා මේ සිහිය එළඹ සිටියේ වෙයි මනාව එළඹ සිටියේ වෙයි හැම වෙලාවෙම සිහිය නාසිකාග්ගේ හෝ මුඛ නිමිත්තේ එළඹ සිටින විදිහට තබා ගන්න. ආනාපාන සතිය උපහායක් සති නිමිත්තක හිත තබාගෙන ආනාපාන සතිය වඩන එකෙන් කලේ ආනාපාන සතිය ඕනෙ හින්දා නෙමෙයි. ආනාපාන සතිය සිහියට ආරක්ෂාවක් වුණා. මේ ආස්වාස ප්‍රාස්වාසයට හිත තැබුවාම සිහිය පිහිටුවාගෙන මේ සති නිමිත්තෙන් හිත අතහැරවලා අහකට යන්න තියෙන හේතුව නැහැ. ඒ කියන්නේ දැන් අපි රාග දේශ මොහ අරමුණක් සිහි වුණොත් සිහි වෙන්නේ සති නිමිත්ත අතහැරලා බාහිරට නැමි ළමයි. නමුත් ආනාපාන සතිය සිහි වෙනකොට බාහිරට යන්නේ නැ සිහිය තුලම නැමිලයි ඒක අහුවෙන්නේ අපිට. කයානුව බලනකොට බාහිරට යන්නේ නැ සිහියට නැඹුරු වෙලාමයි ඒක අපිට තේරෙන්නේ. නමුත් රාගදේශ විතර්කයක් ඇති වුණොත් විතර්කය ඇති වෙන්නේ සිහිය අතහැරලා බාහිරට නැඹුරු වෙලාමයි. ඒ හින්දා බාහිර විතර්ක මම මෙතින්දි දෙන මතක් කර තමයි ඕනම කමටහනක් වඩනවා නම් වඩන්න ඉස්සර වෙලා සති නිමිත්ත තුල හිත තබාගෙන සති නිමිත්ත තුල සති නිමිත්ත කියලා කිව්වේ නාසයේ කෙලවර හෝ තොල් දෙක ගාව හිත තබාගෙන හොඳට සිහිවත්ව දැනුම් ඇතුවම සිහි ඇතුවම ඒ කමටහන වඩන්ඩ ඊට පස්සේ නැගිට්ටට පස්සේ වෙනදා භාවනා නොකරන ලෝකයාගේ ගණයට යන්නේ භාවනා නොකරන ලෝකයාගේ මනස නිතරම විසිරීලා නම් තියෙන්නේ. අරයා ටිකක් භාවනා කළාට පස්සෙත් භාවනා මානසිකාරයෙන් නැගිට්ටට හිත මේ සති නිමිත්ත තුල තියෙනවා. හිත සති නිමිත්ත තුල තබා ගන්න උත්සාහවත් වෙනවා. වැඩපල කරද්දී හිත සති නිමිත්ත තුල තියාගෙන කරන්ඩ දක්ෂ මදි හිඳයි එක තැනක ඉඳගෙන හුරු වෙන්නේ මේ. භාවනා කරනවා කියලා කලේ මේ සිහිය හුරු කරන එක සිහිය වඩනවා. සතිපට්ඨාන කියන්නේ වඩන්න පුළුවන් එකක් නේ. සිහිය කියන එක වඩන්න පුළුවන් එකක් නේ. අපි කියන හොඳයි බුදු ගුණ මෙනෙහි කරන එක කොහොමද වඩන්නේ? ඔන්න අද මෙනෙහි කරුවා නැති වුණා. ආයෙත් හෙටත් මෙනෙහි කරනකොට නැති වෙනවා. කරන කරන එක නැති වෙනවා නම් නැවත නැවත රැස් වෙන්නේ නැත්නම් වැඩෙනවද? නෑ. නමුත් මේ සති නිමිත්ත තුල අද ඔන්න හිත තබාගෙන කරනකොට කරනකොට මෙන්න හුරු ටිකක් හුරු වුණා හෙට සති නිමිත තුල හිත තබාගෙන කරනකොට වෙනතට වඩා ටිකක් හුරුව වැඩි වෙනවා. ඊගාට සති නිමිත තුල හිත තබාගෙන තව ටිකක් කරනකොට වෙනතට වඩා හොඳට ඉන්න පුළුවන්. මේ සිහිය පිහිටා තියෙන බව, බැඳිලා තියෙන බව එන්න එන්න වැඩෙනවා. දැන් මේ සතිපට්ඨානය වඩනවා. සිහිය පිහිටුවීම වඩනවා. වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා යම් දවසක් තියෙනවා වඩන්න ඕනේ නැහැ. කෘත්‍ය ටික වෙලා ඉබේම හතර ඉරියව්වෙම තමා තුල සිත එළඹ සිටින තැන ඉබේම වෙනවා. සති ආරද්ධෝ හෝති. එළ සිය එළඹ සිටියේ වෙයාට. ඒ කාලෙදි සති සම්බොජ්ජංගය ඔන්න පිරෙනවා. එදාට ඉබේමයි ධම්මවිචේ සම්බොජ්ජංගෙට නුවණ එන්නේ. උපදින විතරකයන් අනිත්‍ය හැටි දුක් හැටි දකින්ද ඉබේමයි නුවණ එන්නේ. මේ බොජ්ජංග ටික ඉබේමයි ඒ යාට වීරිය සම්බොජ්ජංගය එන්නේ. දැන් මේ ටික කරන කෙනාට කෙලෙස් දුරු වෙලා පුමුදිතස්ස පීති ජායති. පීති සම්බුද්ධංගේ නිබේමයි. පීති මනස කායම් පස්සම්බති. ප්‍රීති සහගත කෙනාගේ හිත කය දෙක සංසිඳනවා. පස්සදි සම්බුද්ධංගේ නිබේමයි. එතකොට කය හිත දෙක සංසිඳන කල්ලි සැප ලැබෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සමාධි සම්බුද්ධංගේ පිරෙන්නේ ඉබේමයි. සමාධිය ඇති කල්ලි ඇත්ත ඇති හැටි දකිනවා. ඇත්තටම අතීතේ නිරුද්ධ වෙලා නේද? ඔන්න ඔය සමාධිගත මට්ටමකදී ඕගොල්ලෝ ඇත්ත දකින්නේ. දැන් අද පේන්නේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා කිව්වට පෙවුන්නේ නැහැ ඕගොල්ලන්ට. නෑ මේ තියනවා වගේමයි කියලා හිතුනේ. ඊට පස්සේ මේ ප්‍රතිපදාව පුරාගෙන ගියා කියන්නේ ඇතුලෙන් හාරගෙන හාරගෙන හාරගෙන ගිහිල්ලා හිත සමාධි මට්ටමට ආවා කියන්නේ අන්න ඕගොල්ලෝ ඇත්ත ඇති හැටි දකිනවා. යතහා භූතම් පජානාති සමාහිතේ බික්ඛු යතහා භූතම් පජානාති හිත සමාධි වුණාම ඇත්තෙත් හිටි දකිනවා අතීතේ නිරුද්ධ වෙච්ච බව පේනවා ප්‍රාර්ථනාව ඕනේ අනාගතේ ඉපදිච්ච නැතිව ප්‍රේරණා වර්තමානයේ හටගෙන නැති වෙන බව පේනවා පේනවා අය ප්‍රාර්ථනා එපා දැන් ඇදහින්නේ විශ්වාස නැහැ ප්‍රත්‍යක්ෂයි පේනවා ඇත්ත ඇති හැටි දකිනවා ඇත්ත ඇති හැටි දකිනකොට නිබ්බින්දෙන් කලකිරෙනවා. දැන් එදාට තමයි යාගේ ලොම්බු දහයගන්නේ. ඒ කියන්නේ බය හිතෙන්නේ. ඇත්ත මෙච්චර ඇත්තක් තියෙන තැනක මේ ධර්මයේ ඔක්කොම ඇති බවට මේ මනෝමයෙන් ගන්න සිද්ධිය ගැන කලකිරෙන එදාට තුම් භවයේම ගිනිගත් යකඩ වැටක් වගේ. ඒ කියන්නේ ලෝකයා තමන්ගේ කෙලෙස් නිසා ලෝකේ උපද්දවගෙන දුක් විඳින සිද්ධියක් පේන්නේ. ලෝකයා මොනතරම් අසරණද කියලා පේන්නේ. ලෝකය කියන්නේ දුක කියලා පේන්නේ. අවිද්‍යාව තුල හටගත්ත මේ සිද්ධියම දුකයි. ආයේ ඕකේ හොඳ නරක බෙදන්න දෙයක් නැහැ. උපදිනුවේ දුකම උපදිනවා, පවතිනුවේ දුකම පවතිනවා, නිරුද්ධින්නේ දුකම නිරුද්ධ වෙනවා කියලා පේනවා. එදාට දුකේ කලකිරෙනවා. එදාටයි දුකේ නොඇලෙනවා. ඇලෙන්නේ නැහැ. දැන් මේ ඇති බවට සිහි කරනවා කියන සිද්ධියේ නොවෙන්නේ එදාටයි. නොඇලෙනකොට මිදෙනවා. මිදෙනවා කියන්නේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකම ජීවිතය පවතිනවා නිරුද්ධ වෙච්ච දේ ඇති බවට ගන්නවා කියන සිද්ධියත් අරගෙන දුක් විඳිනවා යම් කිසි කෙනෙක් දුක් විඳිනවා ඒ සිද්ධිනු තමන් මිදිලා දැන් තමන් ලෝකෙන් මිදිලා මිදුණු ගමම්ම මිදුණා කියන නුවණ එනවා විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝති මිදුණු ගමම්ම සියලු දුකෙන්ම මිදුණා කලයුත්ත කළා කියන නුවණක් එනවා. ඒ හින්දා මට ඕන උනේ ඕගලන්ට නිවන කියලා ලෝකයා අද සංකල්පනා තුල යන්න හදන නිවන. එහෙම නෙමෙයි සජීවීව දැකලා යන්න කියන එක කියන්නේ. ඒ කියන්නේ අපි ඔක්කොම ඉන්න ප්‍රාර්ථනා තුල හිර වෙලා. අපි හිතාගෙන ඉන්නවා මනෝමයෙන් නිවන කියලා එකක් තියෙනවා මොකක් හරි වගේ එකක් හරි අපිට ගිහිල්ලා නිවන් දකින්න පුළුවන් වගේ එක එක තැන්වල එක එක ආකාරයේ සංකල්ප ආකල්ප තියෙන්නේ. සත්‍ය අවබෝධය කියනවා සත්‍ය අවබෝධ කරන්න හදනවා. නමුත් ආකල්ප සංකල්ප හෝ මත හෝ එහෙම නැතිනම් මනෝමයෙන් උපදවාගත විතර්ක මත යන්න පුළුවන් සාත් කරන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. කොටින්ම කියනවා නම් ලෝකයේ තුල දෙයක් තමයි සමහර විටක ලැබෙන්න පුළුවන් සමහරට වැටෙන්න ලැබෙන්නේ නැති වෙන්නේ. මේ සත්‍ය කියන එක සත්‍ය අනුව ගියොත් සත්‍ය කියන එක සාත් වෙනවාමයි කියන තැනකින් ඔච්චරමයි ඇත්ත. බොරුවක් නොවි තියෙන්නේ. මේ පින්වතුන් අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධන මේක තමයි ඇත්ත. එහෙනම් අපිට හම්බෙන මේ මනස බොරු. එහෙනම් මේ ටික නිරුද්ධ කරන්න ඕනේ කියලා ප්‍රතිපදාව පිරුවොත් ඕගොල්ලෝ මේ සත්‍ය තුල ඉන්නේ නැති වෙයිද? ඉන්න බැයිද? මේ ජීවිතේම ඉන්න බැයිද? මරණයෙන් පස්සේද ඉන්නේ? එහෙනම් මේ ජීවිතේ නිවන් දකින්න බැයිද? නිවන කියේ මොකේදද? අර තුන් කාලය පංච උපාදානස්කන්ධ කියලා මනෝමයෙන් උපද්දපු සිද්ධිය. මනෝමයෙන් උපදුනේ මේ ඇත්ත තියෙන තැනට ජීවිතේ පත් කළ නැති බව. තේරුණා නේද? මේ ඇත්ත තියෙන තැනට ජීවිතේ පත් කළොත් බොරුව කියන එක උපදින්න තියෙන හේතුව නැහැ. ඒ හින්දා ධර්මදේශනාව මම මේට වඩා දීර්ඝ කරන්නේ මට කියනවා නම් පෙන්නනවා නම් මීටත් වඩා ගොඩාක් කරුණු තියෙනවා. එතකදුවත් මට ඕනේ උනේ විශේෂයෙන්ම මේ ලෝකෙට අනුකම්පාවෙන් මෙන්න මේ කාරණාව තේරුම් කළ දෙන්න දුවන්නන් වාලේ දුවන සමාජ රටාවකට අනුව ඔහේ ගතහනුගතිකව දුවන්නේ නැතුව කරන දේ කියන දේ විමසිලිවත්ව බලලා කියන ඇදහිමක් එපා අපිට වැඩක් නැහැ යම් කිසි කෙනෙක් බෙහෙතක් නම් ගේන්නේ අපිත් රෝගී වෙලා නම් ඉන්නේ ලෙඩෙක් නම් ඒ ලෙඩේ සුව වෙන්න බෙහෙතක් ගේනවා නම් ගේන්නේ පොඩි එක්කෙනෙක්ද මහලු මිනිස්සෙක්ද තරුණ මිනිස්සෙක්ද කොරෙක්ද අන්ධයෙක්ද බීරෙක්ද අපිට ඒව වැඩක් නැහැ. අපි මේ බෙහෙත් ටික අරගමු. ඒ ටික ගත්තාම අපි සුවපත් වෙනවා නම් අපිට ඕනේ බෙහෙත් ටිකේ වටිනාකම ඒ නිසා තරාතිරම් ලෝකේ බලන්නේ නැතුව මේ ධර්ම ඖෂධය හරියට තේරුම් අරගෙන පානය කරන්න. හැබැයි ඉතින් බෙහෙත් යන සංඥාවේ මොනවර බිකොට ලෙඩේ හොඳ වෙන්නේ ඒකට නියම බෙහෙතම වෙන්නට ඕනේ. ඒ නිසා මට හිතෙනවා ආකාර පරිවිතර්කයකින් ඇදහිීමකින් නෙමෙයි විඤ්ඤූ පුද්ගලිය පුරුෂයෙක් ඉන්නෝ නම් හිතන්න පුළුවන් තරකෙන්. අනුලෝම ශාන්තියකින් පෙන්නනවා මෙන්න මේ පරියාය මිසක වෙන වෙන්න කියන දෙයක් නැහැ. මොකද සත්‍ය අවබෝධ කරන්න කියලා තියෙන්නේ මෙහෙම එකක් මිසක වෙන නෑ එකක්. සත්‍ය අවබෝධය කියලා යමක් තියෙනවා නම් ඒක සත්‍ය අවබෝධ කරන්න කියලා කියන්නේ බොරුව තුල ඉන්න කෙනාටයි. බොරුව කියන්නේ මොකද්ද සත්‍ය කියන්නේ මොකද්ද මෙන්න මේ දෙක වෙන්නට. මේ ජීවිතේම මම හිතනවා දුක නිරුද්ධ කරගන්න පුළුවන් හැමෝටම කියලා හරි මඟ පෙන්වීමක් තියෙනවා නම් අපිත් ඒ සඳහා උත්සාහවත් වෙනවා නම් අද මගේ මේ දේශනාවත් ඒ සඳහා යම් පමණක හෝ උපකාරක ධර්මයක් වේවා මේ අහිංසක ලෝකයා සංසාර දුකින් මිදේවා ඒ සඳහා මේ ධර්ම දේශනාව හේතු උපනිශ්‍රිය වේවාම කියලා මෛත්‍රී සහගතව මතක් කරනවා හැම දිනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වේවා සුවපත් වේවා තුනුවන් නිසා